ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලයේකම කන්දේ විතර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමීන් වහන්සේ විසිනි. ඒකං සම්තං ඒතං පණිතං යදිදං සම්ප සංඛාර සමතෝ සබ්බෝපදීපති ප්‍රග්ගෝ සංහක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන මේ ශාන්තය මේ ප්‍රණීතේ නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර දැමීම සංහාවත්‍ය කිරීම නැයිම නම් වූ විරාගයේ නැත්නම් නම් වූ නිරෝධයේ නිදීම නම් වූ නිබ්බාන සතර යෝගාවචර මහා සංඝ රත්නයේ අවසරයි නිබ්බාන යන මාතෘකාව යටතේ පැවැත්වෙන දේශනා මාලාවේ 31 වෙනි දේශනාවයි මේ. නිර්වාණගාමී මධ්‍යම ප්‍රතිපදාවේ යම් යම් සියුම් ලක්ෂණ වටහා ගැනීමට සලායතන විභංග ඕඝකරණ විතක්ක සංඛාන මාගන්ධිය රතවිනීත දැනි සූත්‍ර ගියවර දේශනයේදී අපට උපකාර වුණා. පටිච්චසමුප්පාද ධර්ම න්‍යායයට එකඟ වන ප්‍රායෝගික සාපේක්ෂික මූල ධර්ම බොහෝ දුරට ඒ සූත්‍ර වලින් මතු කර ගන්න පුළුවන් බවත් අපිට පැහැදිලි වුණා. ඒ වගේම මේ නිර්වාණගාමි මේ වැඩපිළිවෙල එකතු කර ගොඩගසා ගැනීමක් හරගසා ගැනීමක් නොව සමක්‍රමයෙන් තුනි කරගන්නේ සියුම් කරගන්නේ දේවා ගමමින් ආත්ම ආත්මීය ශූන්‍යත්වය ප්‍රත්‍යක්ෂ කර ගැනීමේ ප්‍රයත්නයක් පමණක් බවත් අපට පෙනී ගියා. බුදුරජාණන් වහන්සේ නදුම් සංගියේ අලගද්දූපම සූත්‍රයේදී පෞරක උපමාවේ තමන් වහන්සේ දේශනා කළ ධර්මයේ පෞරකට උපමා කොට වදාළේ මෙන්න මේ අර සාපේක්ෂක ප්‍රායෝගිකයේ මූල ධර්ම මතු කර දැක්වීමටයි. මේ උපමාව අප මේ දේශනා පිළිවෙල කීප වරක්ම කෙටියෙන් සඳහන් කළා. නමුත් මේ අවස්ථාවේදී ටිකක් විස්තර සහිතවම එළියට ගන්න බලමු. මේ දේශනා ඒ උපමා කතාව ඉදිරිපත් කිරීමට බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම සංඝයා වහන්සේලා ආමන්ත්‍රණය කළ ප්‍රකාශ කළේ මෙන්න මේ වාක්‍යයයි. කුල්ලෝපමං ගෝභික්කරේ ධම්මං දේතිස්සාමි නිත්තරණත්ථාය නෝන ගහනත්ථාය මහණෙනි එතරේවීම පිනිස මිස ග්‍රහණය පිනිස නොවන පෞරකට උපමා කොට මම නුඹලාට ධර්මයේ දේශනා කරන්නේ එහෙම ප්‍රකාශ කළ ඊළඟට උපමා කතාව දක්වනවා යම් කිසි පුරුෂයෙක් යම් කිසි දුර ගමනක් යාමට සූදානම් වෙලා එයන අතරේ ලොකු දියකඩක් ළඟට පැමිණෙනවා ගඟක් වගේ තැනක් වෙන්න ඕන එතන එතර වීමට නැවක්වත් එහෙම නැත්නම් පාලමක්වත් නැහැ. ඉතින් මේ මිනිසයා මේ මෙතර දිය සහිත සැකසහිත නිසා එතර ආරක්ෂාව සහිත දිය රහිත නිසා එතරට යාම සඳහා ඒ තනකොළ ලීකදලි අතීතී ආදියක් එකතු කරගෙන ඒවායින් පහුරක් කනාගෙන අත්පා පිහිට කරගෙන උත්සාහය ගම්බිති උත්සාහයක් දරලා එතරට එතර වෙනවා එතරට වෙලා එතනට ගියාට පස්සේ මේ මේ පහුර මට බොහොම උපකාර වුණා කියලා මේ මේකට ප්‍රතිඋපකාර කරන්න ඕන කියලා ඒ පහුර හිතේ තබාගෙන හරි කරේ තියාගෙන හරි දැන් මං යන්න ඕන කියලා මම කල්පනා කළොත් මහණින් ඒක ඒ පහුර පිළිබඳව ඒ පුද්ගලයා ක්‍රියා කරන හැටි හරිද කියලා බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම විමසනවා ඒක සංඝයා වහන්සේලා ප්‍රකාශ කරනවා ඒක ඒක නෙවෙයි කළ යුත්තේ කියලා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඇත්ත වශයෙන් කළ යුත්තේ නම් මෙන්න මේකයි. ඒ පහුර එහෙම ගොඩට අරගෙන දමලා එහෙම නැත්නම් දීේ පාකල් ඇරලා Tamante යායුතු තැන යායුතු මාර්ගයේ යානෙකයි එහෙම ප්‍රකාශ කළා. ඒව මේව කෝ වික්කවේ කුල්ලූපමෝ මයා ධම්මෝ දේසිතෝ නිස්සරණත්ථාය නෝ ගහනත්ථාය කුල්ලූපමංගෝ භික්කවේ ධම්මං දේසිතං ආජානන්තේහි ධම්මාපි වූ පහතබ්බා පගේව අධම්මා කියලා විදිහට ප්‍රකාශ කරනවා ඒ උපමා කතාව කුළු ගන්නමින් ඒ ඒ පාඨයේ අදහස එසේම මහණෙනි අර උපමාවට අනුව එසේම මහණෙනි මම ඉතරෙ මෙන්න පිණිස මිස ග්‍රහණය පිණිස නොවන අන්දමින් පහුරකට උපමා කොට මේ ධර්මය උඹලාට දේශනා කර තිබෙනවා. ඒ ධර්මය එසේ ඉතර වීම පිණිස මිස ග්‍රහණය පිණිස නොවන ආකාරයට දේශනා කරන ලද බව මනමින් දන්නා වූ නුඹලා විසින් තේරුම් ගත්තා වූ නුඹලා විසින් ධර්මයෝ අධර්මයන් පමණක් නොව ධර්මයෝද අතහළ යුක්තාවිය. අධර්ම පමණක් නෙවෙයි ධර්මයනුත් අතහැරිය යුත්තේ කියලා ඔන්න ඔය විදිහටයි ඒ සූත්‍ර දෙකේ උපමා කතාව අවසන් කරන්නේ බුදුරජාණන් වහන්සේ. එතකොට මේ පහුර උපමාවේ මෙතන බොහොම ගැඹුරු අර්ථයක් තිබෙනවා. මේ නිර්වාණගාමී ප්‍රතිපදාවේ අර අප කලින් සඳහන් කළ අර ප්‍රායෝගික සාපේක්ෂ කාර්යයමයි මෙතන අර අර පුද්ගලයා පහුරක් තනා ගැනීම සෝක්කාහින් ඒ පහුගත් තනාගෙන ඊළඟට එතර වෙලා ඒක කරඬ හරින යන්නේ ඒක අල්ලගන්නේ නැහැ. එයින් අපිට පේනවා අර කලින් මේකු සූත්‍ර වලින් අපි ඉදිරිපත් කළ ආකාරයට සලායතන විභංග ආදී සූත්‍ර වලින් පෙන්වුණු ආකාරයට මේ ඊතර වීම සඳහා මිසක් මේ එකක්වත් අල්ලා ගැනීමට දෙයක් නැහැ මෙතන. අපිකාද උපාදානය වෙනුවට අනුපාදානයත් සම්මයතාව වෙනුවට අසම්මයතාවත් උපදී වෙනුවට නිර්ුපදිතත්වයක් මේ ශාසන භ්‍රමචර්යාවේ මේ ප්‍රතිපදාවේ පරමාර්ථය වෙන නිසායි. එතකොට මේ උපමාව කොයිතරම් වැදගත්ද කියතොත් බුදුරජාණන් වහන්සේ මහා තණ්හා සංකේ සූත්‍රයේදී සංඝයා වහන්සේලාට මේ උපමා කතාව මතක් කරලා දෙනවා. ඉමං චේතුම් හි විච්ඡවේ දිට්ඨින් ඒවං පරිසුද්ධං ඒවං පරියෝදාතං අල්ලීයේත සේලායත ධනායත මමායේත අපිනතුන් හේ වික්කවේ කුල්ලූපමං ධම්මං දේශිතං ආජාන ආජානීයාත නිස්සරණත්ථයනෝ ගහනත්ථායාති නෝ හේතම් බන්තේ ඒ සංඝයාහන්සලාගෙන් විමසනවා ඉතින් ඉතින් මහණෙනි නුඹලා මේසා පරිශුද්ධ වූ මේසා පවිත්‍ර වූ මේ දෘෂ්ටිය දෘෂ්ටියෙහි ඇලෙන්නා වූ නම් මෙයට ලොල් ගන්නා වූ නම් මේ ධනයක් කොට කලකන්නා වූ නම් මේ මගේ අය කොට මම ආයනේ සැලකන්නාම නම් නුඹලා මේ පහුර ඊතර වීම පිණිස මිස මේ ධර්මය ඊතර වීම පිණිස මිස ග්‍රහණය පිණිස නොවන පහුරකට උපමා කොට දේශනා කරන ලද කාරණය නුඹලා හරියට තේරුම් ගත්තා වූ වන්නාහුද නැත් ස්වාමීන් කියලා සංඝයා වහන්සේලා ප්‍රකාශ කරනවා ඒ කියන්නේ එහෙම ඒ විදිහට අල්ලගත්තොත් ඒවා අර ලොල්ලුනොත් ඒක ඒ අර උපමාව තේරුම් ගත්තා නොවන බවයි ඒ සංඝයා වහන්සේලා ඒ විදිහට පිළිගත්තේ. ඉතින් මේකත් අපට පේනවා මෙන්න මේ අර සාපේක්ෂික මූල ධර්ම මත මේ මුළු මහත් ප්‍රතිපදාව රඳා පවතින බව එකතු කර ගොඩගසා ගැනීමක් කරගසා ගැනීමක් වුණොත් මෙතන තිබෙන්නේ මේ මේ ප්‍රතිපදාවේ තිබෙන්නේ එකිනෙකට සාපේක්ෂව සම්බන්ධ වී සාපේක්ෂ වශයෙන් සම්බන්ධ වී ගැලපී ඇති ධර්ම પરම්පරාවක් තමන්ගේ సంతානිය තුල ක්‍රියාත්මක කිරීමක්. අර රස විනීත උපමාවට අනුව එකකින් එකකට තවත් එයින් තවත් එකකට උපකාර ලබාගෙන ඉදිරියට කල්ලු වියාමක් මේක තිබෙන්නේ. වෙන්නේ. මෙන්න මේ ඉදිරියට කල්ලු යාන ස්ථාන ස්වභාවය තුල තුලින් අපට දකින්න පුළුවන් ධර්මයේ ඕපනායක ගුණය. මේ ඕපනායක ගුණය, මේ ඕපනායක කියන වචනයත් සමහර විට ටිකක් තේරුම් ගැනීමට අපහසු වචනයක් බවට පත් වෙලා තියෙන නොයෙකුත් ආකාරයේ අර්ථ විවරණ නිසා නමුත් මේ මේ වචනේ තේරුම් ගැනීමට උපකාර වන එක්තරා පාඨයක් අපට හමු වෙනවා සංයුත්ත නිකායේ මහා වග්ගයේ බොද්ධංග සංයුත්තේ උදායි ස්වාමීන් වහන්සේ තමන් වහන්සේ අරහත්ත්වය ලබාගත් බව බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරනකොට මෙන්න මෙහෙම වාක්‍යයක් පාවිච්චි කරනවා යදනවා ධම්මෝච මේ භන්තේ අභිසමිතෝ මග්ගෝච පටිලද්දෝ යෝ මේ භාවිතෝ බහුලීකතෝ තථා තථා විහරන්තං තථත්තාය උපනිස්සති ස්වාමීනි අනිසින් ධර්මය අවබෝධ කර ගන්නා ලදී මාර්ගයද ලබා ගන්නා ලදී යම් මේ මාර්ගය භාවිත කරන ලද්දේ බහුල වශයෙන් පුරුදු කරන ලද්දේ තථා තථා විහරන්තං තථත්තාය උපනිස්සති ඒක සාමාන්‍ය වාක්‍ය අර්ථ වශයෙන් ගත්තොත් එසේ එසේ වෙතෙන්නතු එසේ தත්වයටම පමනුවන් පමුණවනවා ලන්නේ ඒ කියන්නේ මේ යම් යම් ආකාරයෙන් මේ විවරණය කරනවා නම් ඒ தත්වයට ඉබේම කැමිනෙනවා. 아무තු කෙනෙක් තල්ලු කරන්න ඕනේ නැහැ. මේන් අපිට පේන මේ ඕපනායක ගුණය. මේ ධර්මය තුලම තිබෙනවා මෙන්න මේ ඉදිරියට තල්ලු කරන පමුණවන ස්වභාවය. ඕපනායක කියන වචනේ මේ ඒ කාරණේ හැංගෙන්නේ. මේ ඕපනායක ගුණය දැක්වෙන මේ වඩාත් හොඳට විගහ දක්වන වටිනා සූත්‍රයක් අංගුත්තර නිකායේ දස්ස නිපාතේ දකින්න ලැබෙනවා. චේතනාකරණීය සූත්‍රය නමින්. මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ නිර්වාණයෙන් මුක්ති ඥාන දර්ශනයෙන් කෙලවර වන දීර්ඝ ධර්ම පරම්පරාවක් දීර්ඝ ධර්ම සමූහයක්ම සාපේක්ෂක වශයෙන් අර එකිනෙකට සියුම් මන්දමින් සම්බන්ධ වෙලා තිබෙන ආකාරය ප්‍රකාශ කරනවා. ඒ දීර්ඝ සූත්‍ර දේශනාවෙන් අපි නිදසුන් වශයෙන් කොටසක් විතරක් ඉදිරිපත් කරමු. බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට ප්‍රකාශ සීලවතෝ භික්ඛවේ සීල සම්පන්නස්ස නචේතනාය කරණීයං අවිප්පටිකාරෝ මේ උපජ්ජතුති ධම්මතාය සහ භික්ඛවේ යම් සීල සීලවතෝ සීලවන්තස් සීලවතෝ සීල සම්පන්නස්ස අවිප්පටිසාරෝ උප්පජ්ජති අවිප්පටිසාරිත භික්ඛවේ නචේතනාය කරණීයං කාමුජ්ජන්නේ උප්පජ්ජති ධම්මතාය සා භික්ඛවේ යං අවිපටි යං අවිපටිසාරස්ස කාමුජ්ජං උප්පජ්ජති සමුතිතස්ස භික්ඛවේ නචේතනාය කරණීයං සීතිනේ උප්පජ්ජතුති ධම්මතාය සා භික්ඛවේ යං සමුදිතස්ස සීති උප්පජ්ජති හේතු කියා අදහස මහණෙනි සිල්වත් වූ සීල සම්පන්න වූට මා තුල විපිලිකර නැති බව පසුතැවිලි නැති බව උපදීවායි අමුතුවෙන් චේතනා වශයෙන් කළ යුත්තක් නැත මහණෙනි සිල්වත් වූ සීල සම්පන්න වූ ඔහුට විපිලිකර නැති බව උපදී යන මේ ධර්මතාවමයි. මහණෙනි විපිලිකර නැත්තෝ විසින් නැත්නම්ක ප්‍රමෝදය මාතුල උපදීවායි අමුතුන් චේතනා වශයෙන් කළ යුත්තක් නැත. විවිධ කරුණ නැත්තු තුල ප්‍රමෝදය ඇතිවේ යන මේම ධර්මතාවමයි. පහණෙනි ප්‍රමෝදය ඇත්තහුට මා තුළ ප්‍රීතිය උපදීවායි චේතනා වශයෙන් අමුතුවෙන් කළ යුත්තක් නැත. ප්‍රමෝදය ඇත්තහුට ප්‍රීතිය උපදීම මේ ධර්මතාවමයි. කොහොම විදිහට ඉතාම සියුම් මන්දමින් හරියට රායයෙන් සිද්ධ වෙන ක්‍රියා මාර්ගය ක්‍රියා ප්‍රතිපාටියක් වගේ විමුක්ති ඥාන දර්ශනය දක්වා වූ මේ දීර්ඝ ධර්ම પરම්පරාව බුදුරජාණන් වහන්සේ කුදු මන්දමට මෙන්න මේ ධර්මයේ ඕපනායක ගුණය පෙන්눔 කරමින් දේශනා කරනවා ඒ දේශනාව කුළු ගන්වමින් ප්‍රකාශ කරන පාඩය ඒ ඕපනායක ගුණය ඔප්නංවා පෙන්වන විදිහේ පාඩයක් ඉතිකෝ විස්තරේ ධම්මාව ධම්මේ අபிසංදෙන්ති ධම්මාව ධම්මේ පරිපූර්ණෙන්ති අපාරා පාරංගමනාය. ඉතින් මහණෙනි මෙතරින් එතරට යාමට එහෙම නැත්නම් මෙතරින් එතරට යාමේ නිසා ධර්මයෝම ධර්මයන් මෙතට ගලායි ධර්මයෝම ධර්මයන් පරිපූර්ණ කරයි. ඒකට මේ ධර්මයන්ටම අයිති වැඩක් මේක. මම මගේ මගේ කියලා දෙයක් නෑ මෙතන. ධර්ම මේ ධර්මය තුලම එතකොට තියෙනවා මෙන්න මේ ඉදිරියට පමුණන ස්වභාවය. නිවන් කර ආදින යන ගුණය, ඒ සල්ලුව ධර්මය තුලින්ම ලබා ගත හැකි බවයි මේ කියන්නේ. මේ ඕපනයික යන වචනේ පමණක් නෙවෙයි මේ ධර්මය හඳුන්වීමට ධර්මයේ ගුණ හැඳින්වීමට යෙදෙන ඒ ගුණ පද 6ම, ඒ පද 6ම ඊටමත් අර්ථාන්විතයි. ඒ අර්ථාන්විත වගේම ඒවා එකිනෙකට සමාන එකිනෙකට සමීප වූ අර්ථ ධනවන පද සමූහයක්. එකිනෙකට සමීප වූ අර්ථ සමූහයක් ප්‍රකාශ කරනවා. අන්න ඒක නිසා තමයි අර සූත්‍ර ප්‍රදේශවල සමහර විට එයින් එක පදයක් විවරණය කරන යම් කිසි සූත්‍රයක අනිත් පද සමූහයක් ඒක එකම ඈඳලා දක්වනවා. සමහර තැන්වල ඒ ප්‍රශ්න කරුව අනුව ප්‍රශ්න කරු සමහර විට සම්දික්තික කියන වචනේ තේරුම අහනවා. ඒකට බුදුරජාණන් වහන්සේ ඒ සියල්ලම ඒ ප්‍රසවාත්වාතයෙන් පටන්ගෙන සම්පූර්ණ ගුණපද 6 ඉදිරිපත් කරනවා. දැන් මහා සංඝාසන සූත්‍ර වැනි සූත්‍රවල ඕපනයික පදයයි වැඩි ප්‍රකට කරන්නේ ඒ විස්තර කරන්නේ. නමුත් එතෙන්දී බුදුරජාණන් වහන්සේ අර පද 6ම ಗುಣ පද 6ම දක්වනවා. ඒවා එකිනෙකට සමීපාර්ථ නිසා. දැන් අපි බලමු මේව සමීපාර්ථ වන හැටි. ස්වාක්ඛාත ස්වාක්ඛාත පදේ සාමාන්‍යයෙන් මේක තෝරන්නේ අර පරිආප්ති ධර්මයේ පිළිබඳ ඒ බුදුරජාණන් වහන්සේ මූලනජාගේ යහපත් ප්‍රජාපත් කොට අර්ථ ව්‍යංජන සම්පත්තියෙන් යුක්ත කොට අට්ඨංග සමන්නාගත බ්‍රහ්මස්වරයෙන් දේශිත නිසා මේ ධර්මයේ ස්වාක්ඛාතය කියලායි සාමාන්‍යයෙන් තුරන්නේ. නමුත් මේ ස්වාක්ඛාත කියන පදයේ නියම අර්ථය අත් වශයෙන් අපිට ගන්න තියෙන්නේ අර ප්‍රතිපත්තියට නඟුරු කළායි. දුරක්ඛාත ධර්මයේ නැති සම්දික්ක ගුණයක්. මෙන්න මේ ස්වාක්ඛාත ධර්මයේ තිබෙනවා. අන්න ඒක නිසා ඒකට සාක්ෂාත් ධර්මය කියලා කියන්නේ. දුක්ඛාය ධර්මයේ ප්‍රතිඵල දැකිය හැක්කේ නැහැ. දකින්න බෑ. සමහර විට ඒක පරලෝකදී දකින්න පුළුවන් වන්නේ සම්ප්‍රායික වශයෙන්. මේ සාක්ෂාත් ධර්මයේ ප්‍රතිඵල සංදිච්චිකයි. මෙලොවම අස්පනා අපිට මේ දෙපිටු ගැනීම දැකිය හැකි නිසා. අන්න ඒක නිසා එතකොට මේ සාක්ෂාත් කියන පදේ අර සංදිච්චික පදයට එක්ක සම්බන්ධ කරලා අපි තේරුම් ගත යුත්තේ. මේ සංදිච්ඡය කියන වචනේ අප ටිකක් සවිස්තරව විස්තර දක්වලා තියෙනවා අර කලින් දේශනාවකදී සීහ තේනාපති පිළිබඳ අන්තරයක් ආශ්‍රයෙන් කොටිම කියන මේ මේ අවස්ථාවේ අපි කෙටියෙන් සඳහන් කරතොත් මේ සංදිච්ඡික වචනේ හැඟෙන්නේ අර පිටු ගැනීම මෙලවදීම දැන් දැන්ම ප්‍රතිඵල දැකිය හැකි ස්වභාවයක් සංදිච්ඡික විච්ඡේද ධම්මයේ කියන අදහසයි. ධර්මයේ බොහෝ තැන්වල නිවන ගැන සඳහන් වෙනකොට විච්ඡේද ධම්මයේ සයන් අභිඥා සත්‍යිකක් ආදී වශයෙන් දක්වන්නේ මේ සංදිස්තික ගුණයම අප කර දීමට. ඒකට සම්ප්‍රායික වශයෙන් පරිලෝකදී නොව මෙලොවදීම විතු දැනීමේදීම දැන් දැන්ම ප්‍රතිඵල දැකිය හැකි නිසා මේ ධර්මයේ ස්වාර්ථාතයි. ඊළඟට මෙන්න මේ සංදිස්තික පදයට සහදේ අකාලික පදයට යා කරගත හැකි. මේ ධර්මයේ සංදිස්තික නිසාම ඉටු ගැනීමේ ප්‍රතිඵල දැකිය යුතු නිසාම ඒක අකාලික නොවේ අකාලිකයි. කල්යවා ඒ ප්‍රතිඵල එනකම් බලාපොරොත්තුව සිටිය යුතු නෑ. අප මුල් දේශනාවලින් පොඩි උපමාවක් වගේ දැක්ුවා නිදර්ශන වශයෙන් මතක තබා මතක තබා ගන්න පහසු වෙන උපමාවක් දැක්ුවා අර මේ කාර්ය විභාගයකට පිළිතුරු ලියලා ප්‍රතිඵල එනකම් සැකසහිතව කායම් කිසි කාල පරතරයක් ගෙවන්නා වගේ දෙයක් නොවේ මේ නිර්වාණ විභාගයට පිළිතුරු ලියනවත් එක්කම ප්‍රතිඵලات එතන සහතිකයක් එතන. ඔන්න ඔය විදිහේ අර සම්දික්තික බව නිසාම අකාලික ගුණයකුත් මේකේ තියෙනවා. කල් නොයවා විපාක දෙන ස්වභාවය. සංත වාසනාවකට වගේ මේ අකාලිය කියන පදයේත් අතුවා යුගයේදී නොයෙකුත් විදිහේ ආගන්තුක අර්ථ ඈඳෙන ඈඳෙන්න පටන් ගත්තා. මේ අකාලිය කියන පදේ සදාකාලික කියලා තෝරන්න පටන් ගත්තා. කිසිසේත් මේ සූත්‍රවල අකාලික යන පදේ සදාකාලික කියලා ගන්න බෑ. ඒක හොඳට පැහැදිලි වෙනවා. දැන් ඔන්න සංයුක්ත නිකායේ දේවතා සංයුක්තියේ සමිද්ධි සූත්‍රය. මේ සමිද්ධි ස්වාමීන් වහන්සේ දවසක් තපෝදාරාමේ දැන් පහසු වෙලා එලිමහනේ ඒ ශරීරය ඒ ඉරව්වෙන් වේලමින් සිටින අවස්ථාවේ එක්තරා දේවතාවෙක් මේ භද්‍ර යවුවන වියේ සිටීමේ සමිද්ධි ස්වාමීන් වහන්සේගේ ශරීර ස්වභාවය දැකලා ධර්මානුකූල නොවන විදිය අනුශාසනාවක් කළා මෙන්න මේ විදිහට. බුද්ධ බික්කෝ මානසිකේ කාමී මා සංදිච්චිකං හිත්වා කාලිකං අනුධාවි. මහාන මේ මිනිසෙන්ට ඇති ඇති කාම සම්පත් අනුභව කරන්න. මේ සංදිච්චිකදී ඇතහැරලා කාලිකයෝ සිදුවන්න එපා. මේ දිට්ඨ ධම්මික වශයෙන් මේ ජීවිතයේදීම ලබන්න පුළුවන් දේ ඇතහැරලා මේ කාලික කල් කල් ගියාට පස්සේ පරලෝකෙදී ලබන්න පුළුවන් දේ ගැන උත්සාහ කරන්න එපා කියන එකයි ඒ අභියෝගයේ අදහස. එතකොට මේ සමිති ස්වාමීනාන්සේට තියෙන පිළිතුර නොපාහවසෝ සම්දිට්ඨිකං හිත්වා කාලිකං අනුධාමි අනුධාවාමි කාලිකං ච පාහං වික්කවේ පාහං ආවසෝ හිත්වා සම්දිට්ඨිකං අනුධාවාමි කාලිකා හිකාම අවුත්තා භගවතා බහු දුක්ඛා බහු පායාසා ආදීනෝ එක්ඛදීයෝ සම්දිට්ඨිකෝ යං ධම්මෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විනෝ ඒ ප්‍රකාශ කළේ සමිති ස්වාමීන් වහන්සේ අර දේවතාවට පිළිතුරු දෙනවා. අදත්නි තම සංදිච්චිතය ඇතහැරලා කාලිකය සිදුවනවා නොවේ. කාලිකය ඇතහැරලා සංදිච්චිතය සිදුවනවා. මේ කාමයන් පංචකාම සම්පත්තිය මේ කාමයන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙන්නේ කාලික හැටියට. බහු දුක්ඛ බොහෝ දුක් උපායාස ආදීනව ගෙන දෙන්න දීර්ඝ කාලයක් තිස්සේ විපාක ගෙන දෙන විදිහේ දෙයක් හැටියටයි මේ බුදුරජාණන් වහන්සේ මේ කාමයන් පිළිබඳව ප්‍රකාශ කළ තිබෙන්නේ. අන්න ඒක එහෙම නමුත් මේ ධර්මය සංදිත්තිකයි අකාලිකයි ඒහිපස්සිකයි ඕපනායිකයි පත්‍යස්සන් ඒච්ඡබ්බින්නේ සිනොල්ලෝගින සමුදායෙන් යුක්තයි කියලා. දැන් එතකොට ඒ අනුව අපට පේනවා අර සංතිකය කියන පදයක් අකාලික කියන පදයක් එකිනෙකට සමීපාර්ථවත්. ඒක නිසා තමයි අර සංදිත්‍යයන් හිත්වා කාලිකන් කියන මේ වචන දක්වලා තියෙන්නේ. පරලෝකදී ලැබෙනවා නම් ඒක කාලිකයි. හරක් ගිහිල්ලා ඒක ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. ඒක Tamanට දකින්නත් පුළුවන් දකින්නවාද කියලා ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන් කියන්න බෑ. නමුත් අර සම්දිස්තික නම් විච්ඡේද ධම්මේ නම් ඒක වෙන සැකයක් නෑ. ඒකට ආයි කාලපරිතරයක් නෑ. ඒ කාලපරිතරයක් නෑ එතන. අකාලිකයි. ඊළඟට මේ අකාලිය කියන පදේ එහිපස්සික පදයටත් සම්බන්ධයි. කල් නොයවා ප්‍රතිඵල දැකිය හැකි නම් එතන තිබෙන්නේ එතන උර බලව කියලා කියන්න පුළුවන් තමක් පුළුවන් තමක් තිබෙනවා. හැඳවීම අභියෝගයක් කරන්න පුළුවන් ඒක බලව කියලා. පරලෝක ගිහිල්ලා කාලයකට පස්සේ දකින්න තියෙනවනම් මේකට කියන්නේ මේ නිගාව බලව කියලා. ගිහිල්ලා බලාගන්නේ කියලා. සම්පරායිත නම් කාලික නම් කියන්නේ නේ ගිහිල්ලා බලාගන්න කියලා. අන්තිතික අකාලික නිසාම ඒක බලව කියන්න පුළුවන්. මේ ඒක බලව කියන්නේ බුදුරජාණන් වහන්සේ නොවි ධර්මයයි. ඒක නිසා ඒක ධර්මයේ ගුණයක් විදිහට දක්වලා තියෙනවා. ඒ විපස්සික ගුණය ධර්මයටම අදාළ දෙයක්, ධර්මයටම ආවේනික වූ දෙයක්. මේ ධර්මයේ එක්තරා කැඳවීමක් කරනවා, අභියෝගයක් කරනවා. එන්න බලන්න කියලා. ඒ කැඳවීම ඒ අභියෝගය පිළිගන්නා පිළිගත් ඒ නුවණැත්තන් විසින්. එදත් අදත් අවදත් මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගත පුළුවන්. දැනගත හැකි නිසා තමයි අවසාන වශයෙන් දැක්කේ වෙන්නේ පච්චත්තම් වේදිකා බෝධියෝ. තම නුවණැත්තන් විසින් තම තමන්ටම මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගත හැකි වෙන්නේ අන්න අර ඒව බලව කියන ගුණය මේ ධර්මයේ තිබෙන නිසා. ඔය විදිහට බලනකොට අපිට පේනවා මේ ධර්මයේ ගුණ හයම. ආශයෙන් අපේ අර්ථාර්ථයේ ඕපනයික ගුණය තවදුරටත් අපිට පැහැදිලි වෙනවා. තථා තථා විහරන්තං තථාය උපනිෂ්ඨ. ඒ ආකාරයට විහරණය ඒ වෙසෙන්නකු ඒ ඒ සත්‍යයටම සමුණවාලන ස්වභාවයේ මේ ධර්මය තුල තිබෙනවා. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ මේ දේශනා කළ ධර්මය හැටියට මේ අභිඥාවෙන් දැන දේශනා කළ ධර්මය හැටියට සමහර අවස්ථාවල් වල දක්වන්නේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයයි. විශේෂයෙන්ම මහා පරිනිර්වාණ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලා මතල ප්‍රකාශ කරනවා තස්මාතික විච්ඡවේ යේතේ මයා ධම්මා අභිඤ්ඤා දෝසිතා සීවෝ සාධිකා උග්ගහෙත්වා ආසීවිතප්පා භාවේතප්පා බහුලීකාතප්පා යතේකං බ්‍රහ්මචර්යං අද්දනියං අස්ස චිරස්සිතං සදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අර්ථාය විචාය සුඛාය දේව මනුස්සාන සතිමේතේ භික්ඛවේ මා ධම්ම අභිඤ්ඤා දේශිකා ඒතිදං චක්කාරෝ සතිපට්ඨානා චක්කාරෝ සම්මප්පදානා චක්කාරෝ ඉද්ධිපාදා පංචේන්ද්‍රයානි පංච බලානි සත්‍ය බොද්ධංගා අරියෝ අට්ඨංගිකෝ මග්ගේ ප්‍රශ්නාති එදෙනින් මහණෙනි මා විසින් අභිඥාවෙන් දැන දේශනා කරන ලද යම් ධර්මයේ වෙද්ද ඒවා අනුබලා විසින් මනවින් ඉගෙන මනෙන් පුහුණු පුරුදු පුහුණු කටයුතුයි සේවනය කළ යුතුයි යම් මේ එසේ සේවනය කිරීමෙන් එසේ පුරුදු කිරීමෙන් මේ ශාසන බ්‍රහ්මචාරී ආදීර්ඝ කාලයක් පවතින ඇත එයම බොහෝ දිනාට හිතසුව පිණිස දෙවියන් සුන්දේ හිතසුව පිණිස වන්නේය මම කියන්නේ දේශ ඒකේ අභිඥාණයෙන් දැන් දේශනා කරන ලද ධර්මය කවර වුද? සතර සතිපට්ඨාන ධර්මයන්, සතර ඉද්ධිපාද, සතර සම්මප්පදාන, සතර ඉද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ව බොද්ධංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය මෙන්න මේ ධර්මයන්. මෙන්න මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම තුලිනුත් අපට අර ධර්මයේ ඕපනයික ගුණය අර එකිනෙකට සම්බන්ධ වී තිබෙන අර සාපේක්ෂකව ප්‍රායෝගිකව ගැළපී තිබෙන ඒ සම්බන්ධතාව අපිට මතු කරගන්න තියෙනවා. මතු කරගත යුතුවත් තිබෙනවා. මක්නිසාද මේ ඒ තරම්ම මේ අත් වශයෙන් සාමාන්‍යයෙන් මේ කාලයේ ධර්මයේ හැඳින්වීමේදී ඒ පරිත්‍යයට මුල් තැන දීලා ඒ ධර්මය හඳුන්වන්නේ එක්ක යම් කිසි ග්‍රන්ථ සමූහයක් වශයෙන්. දැන් මෙතෙන් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මහා පරිනිර්වාණ සූත්‍රයේ කියතරන් ඒ තීරණාත්මකයේ වැදගත් අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය හැඳින්වුවේ ප්‍රායෝගික දෘෂ්ටි දෘෂ්ටි කෝණයකින් ප්‍රතිපත්තියට මුල් තැන දීලා ඒක නිසා තමයි මේක හරියට අර උපකරණ මල්ලක් මේ සංඝයාට බාරණ කරලා යනවා වගේ මේ සත්‍විස් බෝධිපාකි මේ බෝධිපත් කියලා ධර්ම 37ම එක්තරා විදිහක උපකරණ මල්ලක් හැටියට හඳුන්වන්න පුළුවන් මලු හතක් එක්ක වශයෙන් උපකරණ මලු හතකින් යුක්ත ඒ ධර්ම 37 මේ උපකරණ මලු එකිනෙක ඉතාමත්ම ක්‍රමානුකූලව සමතාවකින් යුතුව සකස් වෙලා තිබෙනවා ගොනු වෙලා තිබෙනවා. අපි දැන් ඒව මතු කරගන්න බලමු. පළමුවෙන්ම දැක්කලා තිබෙන්නේ සතර සතිපට්ඨාන ඒක ආවට ගියාට නෙවෙයි යම්කිසි ක්‍රමානුකූලත්වයක් නිසා. ඒකට මුල් තැනක් හිමි වේතු නිසා වෙන්න ඕන. සත්‍යාරෝ සතිපට්ඨාන. මේ සතිපට්ඨාන කියන වචනය උගතුන් නොයෙකුත් ආකාරයට විග්‍රහ කරනවා විශේෂයෙන්ම සතිය සතිපට්ඨානය ගැන උනන්දුවක් ඇති මේ කාලේ ඔය ප ဋ ාණ කියන වචනයට සම්බන්ධ කරලා උප ဋ ාණ කියන වචනයකට සම්බන්ධ කරලා අත් වශයෙන් මේ ගන්න ගති ඉතින් මෙතන ප ဋ ාණ කියන එකයි සතිය පිහිටුවීම කියන අදහසයි සතිය පිහිටුවීමේ ප්‍රතිඵලය තමයි උපත්හිත සති බව. එළඹ සිට සිහිය ඇති බව. ඒක නිසා තමයි අර ඒ ඒ අන්දමේ සතිපට්ඨාන පුරුදු කළ තැනත්තා පිළිබඳව කියන්නේ කියවෙන්නේ උපට්ඨිත සති. උපට්ඨිත සති සයන් සම්මෝ ආදී වශයෙන්. එතකොට ඊළඟට මේ සතිපට්ඨානයේ තිබෙන ධර්ම හතර ඒවා එක්තරා ක්‍රමානුකූලත්වයක් තියෙනවා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. ඕලාරික අරමුණෙන් පටන්ගෙන ක්‍රමක්‍රමයෙන් සියුම් අරමුණ සති සතිය පිහිටුවීමට අභ්‍යාසයක් ලබා දෙනවා. කය අරමුණු කර ගැනීම ඉතාම පහසුයි. ඒ කය අරමුණු කරගෙන ඒ සිහිය පිහිටුවන අවස්ථාව පිහිටුවීමේ ප්‍රතිඵලය කුමක්ද? වේදනාව පිළිබඳ දැඩි අවබෝධයක් ඒ වඩාත් කරන හොඳට වැටහෙන්න පටන් ගන්නවා. ඊළඟට වේදනාවක් අරමුණු වෙනවා. මේ එක්තරා ප්‍රමාණිකුල දැක්වීමට මේවා මේවා හරියට අර එක සතියක් මේක ආයානුපස්සනාවට ඊළඟ සතිය වේදනානුපස්සනාව කියලා මේ විදිහේ ක්‍රමානුකූලත්වයක් නෙවෙයි මෙතන දක්වන්නේ මේවා ධර්මතාවයෙන් සම්බන්ධ වෙලා තියෙන ආකාරය පෙන්වීමටයි විග්‍රහය කරන්නේ. එතකොට ඒ කායानुපස්සනාව තුනේ කායानुපස්සනාවේ ඒ ඒ සිත පුරුදු කර පුද්ගලයාට වේදනාවන් වඩා හොඳින් ප්‍රකට වෙන්න පටන් ගන්නවා. සැප වේදනා දුක් වේදනා පමණක් නෙවෙයි ඒ අදුක්ඛම සුඛ වශයෙන් තියෙන මධ්‍යස්ථ වේදනා සාමාන්‍යයෙන් ඒවා නුවණට හසුවන්නේ නැති දේවලු අරමුණු කරගන්න පුළුවන් වෙනවා. එපමණක් නෙවෙයි ඒවා සාමික නිර්ආමික වශයෙන් ඒවායි ප්‍රභේද වශයෙන් හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒ සාමිෂ වශයෙන් නිර්ආමිෂ වශයෙන් ඇති වෙන වේදනා. කොයි විදිහට අපිට පේන අර වේදනානුපස්සනාව ටිකක් අනික වඩා සියුම්. ඊළඟට වේදනානුපස්සනාවෙන් ඊළඟට චිත්තානුපස්සනාවට යනකොට එතන තියෙන්නේ හරියට අර වේදනාව අනුව අර සිතේ ඇති වෙන හරියට සංඥාවලි ක්‍රියාත්මක වෙන අවස්ථාව වගේ සරාගං සදෝසං සමෝහං විතරාගං විත දෝසං විත මොහං ආදී වශයෙන් සිතේ ඒ සංඥා එක් එක් ඒ රාග ආදී ක්ලේශ සිතිවිලි අනුව ඒවායින් ඇති නැති බව අනුව ඇතිවන යම් කිසි විචිත්‍ර සංඥාවලි දැකීමක් වගේ එතන චිත්තානුපස්සනාවේ දී හමු වෙන්නේ ඊළඟට ඒනොත් ටිකක් ඈතට යනකොට ඔන්න ධම්මානුපස්සනාව අර සංඥාවලි වලට යටින් තියෙන යතුරු කෝරු වල ක්‍රියාකාරීත්වය දැකීම වගේ හරියට මේවා මේ ක්ලේශ ධර්මයෙන් නැත්නම් හොඳ ඒ කුසල් ධර්ම ආදී මේවා සිටේ ඇති වෙන ආකාරය ඒක ඇති වෙන අවස්ථාව ඒව නැති අවස්ථාව ඇති ඇති අවස්ථාව ඇති වෙන ආකාරය නැති වෙන ආකාරය වැඩෙන ආකාරය ප්‍රහීන වෙන ආකාරය ওই විදිහට ඒවා පිළිබඳව අර ගැඹුරින් ඒ ධම්මානුපස්සනා කොටසේදී ඒ වැටෙන්න පටන් ගන්නවා ඒකම ඒ සතියට ආරමුණු කර ගන්නවා එතකොට අපි වලු මේ සතර සතිපට්ඨානයත් සතර සම්මප්පාදානයත් අතරත් යම් කිසි සම්බන්ධතාවක් තියෙනවද කියලා. දැන් අර ධම්මානුපස්සන කොටසේ තිබෙන ඒ ඊටයිති පර්වයන් ඊටයිති විශේෂ ඡේද අතුරින් අපි බලමු නිදසුනක් වශයෙන් නීවරණ පබ්බේ නීවරණ පිළිබඳව කියවන තැන. එතන කියවෙනවා නීවරණ ගැන නීවරණ වල ඇති වෙන ආකාරය නැති වෙන ආකාරය ගැන කියන අවස්ථාවේ යථාච අනුප්පන්නස්ස කාමච්ඡන්දස උපාදෝ හෝති සංචපජානාති. යථාච උප්පන්නස්ස කාමච්ඡන්දස පහණං හෝති සංචපජානාති කියලා. ඒ කියන්නේ නූපන්නා වූ කාමච්ඡන්දය යම් ආකාරයක උපදීද ඒද දැනගනි. ප්‍රකාශ කළ පාඩ දෙක විනීවරණ පබ්බේ තියෙන ඒ පාඩ දෙක අපිට පුළුවන් සංසන්දනය කරන්න අර සතර සම්මප්පාදාන අතුරෙන් ඒ මුල් දෙකට මුල් අසම්මප්පාදාන වශයෙන් දක්වන මුල් කාරණා දෙකට දැන් ඒවා සතර සම්මප්පාදානයන් දැක්ීමේදී පළමුවෙන් ප්‍රකාශ කරන්නේ අනුප්පන්නානං ආපකානං අකුසලානං ධම්මානං අනුපාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරපති චිත්තං පග්ගන්නාති පදහති උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහනාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඔය ක්ලේශ පක්ෂයේ වෙන අකුසල ධර්ම ඒ නූපන්නා වූ පාප කකුසල ධර්ම නූපදීම සඳහා ඡන්දයක් ඇති කරගන්නවා කැමැත්තක් ඕනෑකමක් ඇති කරගන්නවා වෑයමක් දරනවා සංසංජනීති වායමති විරියං ආරභති වීරියක් අරඹනවා සිත් සම්පත් ගන්නාටි සිත් වැඩි කරගන්නවා පදහති උත්කෘෂ්ඨ ප්‍රයත්නයක් කරනවා ඒ විදිහට මේ චන්දන් ගණේති ආදී ඒ පාඨය ඒ හතරටම පොදුයි ඒකට මුලින් දක්වන්නේ අර නූපන් අකුසල් නූපන් පාපක අකුසල ධර්ම නූපදීන පිණිසත් උපන් පාපක අකුසල ධර්ම ප්‍රහාණය පිණිසත් ඒ ඡන්දයක් යම්කිසි උත්සාහයක් ප්‍රයත්නයක් ව්‍යායාමයක් කරනවා කියන එකයි කියවෙන්නේ. මෙන්න මේක පෙනෙන මේක සම්බන්ධයි අර නීවරණ පිළිබඳව අවබෝධයට. සතිපට්ඨානෙ නම් තියෙන්නේ ඒවා ඇති වෙන ආකාරය, ඒවා නැති වෙන ආකාරය තීරුම් ගනි කියන එක විතරයි. පජානාති කියන වචනය එතන තියෙන්නේ. එතන කියවෙන්නේ. නමුත් මෙතන එක්තරා සමානත්වයක් දකින්න පුළුවනි. ඒක අර සම්මප්පදානයට සුදු දෙන ආකාරය. සම්මප්පදාන වලට මේවා ඉබේ සිදුවෙන දේවල් නොවේ. මේ ධම්මානුපස්සන සති වර්තමාන අවස්ථාවේදී කරන්නේ ඒක ඇති වෙන ආකාරය. ඒ ධර්ම ඒ අර සතියෙන් ඉඳගෙන බලාගෙන ඉන්නවා. නමුත් එතනින් වැඩි ඉවර නැහැ. දැන් එතකොට අපි අර පළමුවෙන්ම මේ මේ සම්මප්පදාන කොටසට සම්බන්ධ කිරීම සඳහා අර මුලින් දෙක එතකොට අපිට එකතු කරන්න පුළුවන් සම්බන්ධ සංසඳන්න පුළුවන් නීවරණ පබ්බේ තිබෙන ඒ ඒ කාමච්ඡන්ද පිළිබඳ කාරණයට. ඊළඟට අනිත් දෙය ගැන අපි හිතලා බලමු. අනිත් සම්මප්පදානයේ ඊළඟට කියවන දෙකත් එක්ක සම්බන්ධ කරන්න ඔන්න කොටසක් කියනවා සතිපට්ඨාන සූත්‍රයේ බොජ්ජංග පබ්බේ. ඒ බොජ්ජංග ගැන කියවන තැන සතිපට්ඨාන සූත්‍රයේ කියනවා යථාද අනුප්පන්නස්ස සති සම්බොජ්ජංගස්ස උපාදෝ හෝති පංචපදානාති. යථාද උප්පන්නස්ස සති සම්බොජ්ජංගස්ස භාවනා පරිපූර්ණෝති පංචපදානාති. මේ කන්නා වූ සති සම්බොජ්ජංගේ ආගේ සම්බොජ්ජංගේ ආගේ ඉපදීම යම් ආකාරයකට වේද ඒද දැනගනි. උපන්නා වූ සති සම්බොජ්ජංගේ භාවනා වශයෙන් පරිපූර්ණත්වයට යන ආකාරය යම් ආකාරයකට වේද ඒද දැනගනි. මෙන්න මේ දෙක සම්බන්ධ කරන්න පුළුවන් අර සම්මප්පදාන හතරින් අද දෙකට. එතන කියවෙන්නේ උපන්නානම් කුසලානං කම්මානං උපන්නානං අනුපන්නානං කුසලානං කම්මානං උපාදාය ඡන්දං ජනේති වායන පිළියං ආරබ චිත්තං පගන්නාති පදහති උපන්නානං කුසලානං කම්මානං උපන්නාන පාපකානං උපන්නාන කුසලානං කම්මානං උපාදාය උපන්නාන කුසලානං කම්මානං ද්විතිය අසම්මෝසාය දීවභාවය භාවනාය වේපුල්ලාය භාවනාය පාරිපූර්ණිය ඡන්දං යනති වායමති විද්‍යං ආරභති සිතං පග්ගණ්ණාති පදහත් ඒකත් ඒ කුසල් පක්ෂයේ පිළිබඳව කෙරෙන සම්මප්පාදානයයි අද දෙකෙන් කියවෙන්නේ දැන් මේ මේ කාරණේ අප වැඩියක් මතු කරගත්තේ දැන් මේ කාලේ විශේෂයෙන්ම ওই සතිපට්ඨානය ගැන විවිධ මතාන්තරය තියෙන කාලේ සාමාන්‍ය මතයක් දැක්වෙනවා මෙනෙහි කිරීමෙන් සියල්ලම සම්පූර්ණ වෙයි කියලා මෙනෙහි කිරීම මාත්‍රෙන් සියල්ල සම්පූර්ණයි කියන හැඟීමකුත් සමහර කෙනෙකුට තියෙනවා. ඒකට හේතුව අර බොජ්ජංග 37න් මේ සතිපට්ඨානය වෙන් කරගෙන ඒකෙම විශේෂඥ වීමට උත්සාහ දැරීමක් වෙන්න පුළුවන්. නමුත් මේවා එකිනෙකට සම්බන්ධතාවක් තිබෙනවා. මේ බොජ්ජංග තුලින් බොජ්ජංග මල්ල මේ සතිපට්ඨාන මල්ල තුලින් මේ මතුවෙනවා මෙන්න මේ සම්මප්පදාන මල්ල. ඒක නිසා තමයි අර මෙනෙහි කිරීම මාත්‍රේ නවතින්නේ නැති. ඒ මෙනෙහි කිරීම ඇත්ත වශයෙන්ම අර සම්මප්පදානයට මූලික පදනමක්. යම්කිසි දැන් ඔය යන්ත්‍රයක වුණත් ක්‍රියා යම්කිසි තැනක් සද කිරීමක් ගුරුල් කිරීමක් අවශ්‍ය නම් ඉස්සෙල්ලා ඒක වතහ ගන්න ඕනේ. ඒකට ඒක යම් පොත පිළිබඳ යම්කිසි අවබෝධයක් ලබා ගන්න ඕනේ සතිය. මේක මේ විදිහට දැන් තියෙන්නේ. ඒක මෙන්න මේ විදිහට හරි දැස්සන්න ඕනේ කියලා. අන්න ඒක නිසා තමයි අර සතිය පිහිටුවීමේදී අර අමුතුවෙන් උත්සාහයක් ගැන කියවෙන්නේ නැහැ. නමුත් ඒ ඒ අවබෝධය මත පිහිටලා ඊළඟට අර සම්හතර සම්මාප්පාදානෙන් අකුසල දේවල් අකුසල පක්ෂයේ වෙන කාමච්ඡන්ද ආදී දේවල් නම් ඒකට නිසි සම්මාප්පාදානයක් ඊ පැත්තෙන් යොදනවා. කුසල පක්ෂයේ වෙන සම්බුද්ධංග ආදියක් නම් ඒකට නිසි උත්සාහයක් ප්‍රයත්නයක් අර සංඥා වලට යටින් තිබෙන යතුරු කෝරුවල ක්‍රියාකාරීත්වය දැකීම වගේ හරියට මේවා මේ ක්ලේශ ධර්මයෙන් නැත්නම් හොඳ ඒ කුසල් ධර්ම ආදී මේවා චිතේ ඇති වෙන ආකාරය, ඒක ඇති වෙන අවස්ථාව, ඒ නැති අවස්ථාව, ඇති ඇති අවස්ථාව, ඇති වෙන ආකාරය, නැති වෙන ආකාරය, වැඩෙන ආකාරය, ප්‍රහීන වෙන ආකාරය ওই විදිහට ඒවා පිළිබඳව අර ගැඹුරින් ඒ ධර්මානුපස්සනා කොටසදී ඒ වැටෙන්න පටන් ගන්නවා. ඒකම සතියට ආරමුණු කර ගන්නවා. එතකොට අපි වැළු මේ සතර සතිපට්ඨානියත් සතර සම්මප්පාදානියත් අතරත් යම් කිසි සම්බන්ධතාවක් තියෙනවද කියලා. දේශනා කරන කෙනෙක් කියලා ප්‍රකාශ කරනවා. එහෙමනම් එක වචනෙන් කියන්න පුළුවන් එකට අයි මෙච්චර වචන ගොඩක් යෙදුවේ. මේ වචන තුල එක්තරා තිබෙනවා ක්‍රමානුකූලත්වයක්. ආරෝහණ ක්‍රමයට කෙනෙකු යොදන වීර්යයේ ප්‍රයත්නයේ අවස්ථා කීපයක් මේ පද සමූහයේ දකින්න පුළුවන්. සම්දං ජනේති කැමැත්තක් ඕනෑකමක් ඇති කරගන්නවා. වායමති වෑයමක් දරනවා. විරියන් ආරබති වීරියක් අරඹනවා. චිත්තම් පක් ගන්නාති සිත දැඩි කරගන්නවා. පදහති ප්‍රධාන උත්කෘෂ්ඨ වීරියක් ප්‍රකර්ෂ වීරියක් දරනවා. ප්‍රකර්ෂ ප්‍රයත්නයක් දරනවා. කියලා මේ පද සමූහයේ තිබෙනවා එක්තරා ප්‍රමාණිකූලව වැඩි වැඩෙන ස්වභාවයක්. එතකොට අර සතර සම්මප්පදානය පුරුදු කරන පුද්ගලයා මෙන්න මේ අවස්ථාවල් පිළිබඳ කල්යාණෙදී විශේෂඥත්වයටපත් වෙනවා. ඒකයි අපිට මේ ඉතිපාද තුලින් ඉතිපාද වශයෙන් දක්වන කොටස අර සතර සම්මාප්පදාණයෙන්ම ප්‍රතිඵලයක් හරියට දක්වන්න පුළුවන්. ඒක මේ කාරණේ වඩාත් මේ කාය ධර්මයේ කායික පක්ෂයට නඹුරු වෙමින් මේ දේශනා කරන නිසා අපි උපමාවක් ගන්නවා. අනිත්යෙන් වල කළා වගේ. වැඩි දෙයක් නෙමෙයි ගල් කුලක්. ලොකු ගලක් මේ ගල්කුල පෙරලන්න අපට හිතනවාම පළමුවෙන් අපි මේක අපේ අවශ්‍යතාවක් නිසා මේක මෙතන තියෙන එක හරියන්නේ මේක අපි එහාට පෙරලන්න ඕන කියලා ඡන්දයක් ඇති කරගන්නවා. ඕනෑකම කැමැත්තක් ඇති කරගන්නවා. නමුත් මේ ඡන්දයක් ඇති වෙන පමණින් ඕනෑකමක් ඇති වෙන පමණින් ගල එහාට පෙරලෙන්නේ නැහැ. ඒක නිසා ඊළඟට ගෑමක් ගන්නටත් වෙනවා. මේකට අර යකඩින් ආදියක් එහෙම නැත්නම් යම් යම් කිසි ඔය දී දඬු ආදියක් කිට්ටු කරගෙන මේ ගල යටට දාලා මේක ටිකක් හොල්ලන්න ඕන. ගල හෙල්ලුන්නේ නැත්නම් උර හිසවත් හොල්ලලා යම් කිසි වෑයමක් කරන්න ඕන. ඔන්න වෑයම වෑයමක් කරනවා. ඊළඟට මේක දැන් ඉතින් ඔසවන්න පුළුවන් ටිකක් හෙල්ලෙන බවක් පේනවා. මේක ඔසවන්න ඔසවන්න පටන් ගත්තා. ඔන්න වීර්යයන් අරද ආරගති. ඔන්න දත් නිති කා ගන්න අවස්ථාව. වීර්යයක් කරමනවා මේක දැන් පෙරලන්නයි උත්සාහය. එහෙම පෙරලාගෙන ඈතට ටිකක් ඈතට තල්ලු කරගෙන යනකොට ඔන්න අවදානම් අවස්ථාවකුත් වෙනවා. මේක මේ පැත්තට පෙරළුනොත් මාව යට වෙනවා. එයාට කරගන්නත් බැරි වෙන්නත් පුළුවන්. ඔන්න එතකොට වායරති ගිරියන් ආරබති ඊළාට චිත්තම් පකරනවා. අදිෂ්ඨාන ශක්තිය දෙන්න පෙරතු කරගන්නවා. නෑ මම මේක පෙරලාමයි නවතින්නේ. අන්න ඒ අවස්ථාව තමයි අර අර ජීව ගැටි හප්පව ගන්න අවස්ථාව. චිත්තම් පක් ගන්නවා. චිත දැඩි කරගන්නවා. ඊළඟට එහෙම සිත් දෙඩි කරගෙන ඊළඟට ඔන්න අවසාන ප්‍රයත්නය මේක කොහොම හරි යහතම කරලන්න. ඒ කරන අර කාය ජීවිත නිර්පේක්ෂක ප්‍රයත්නයක් ඒක. අර චතුරංග සමන්නාගත වීර්යය කියලා කියන විදිහට කාමන්තකෝචනහාරික අට්ඨික අවසිස ශරීරයේ උපසූසක මංකලෝ හිතං යං සංකුරුෂ සාමින පුරුෂ වීර්යන පුරුෂ පරක්කමින පත්තබ්බං නැතං අපාපුනිත්‍රා විජන සංඛාරං පරිසිති කියලා ප්‍රකාශ කළ ආකාරයට ඒ සම්හාර ඇත පිළිේවා මස්ලේ යදී ඒවා පුරුෂස්ථානයෙන් පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් යමක් කළ යුතුද ඒ ඒ නොකර වීරිය දැදීමක් නොවන්නේ කියලා කියන ආකාරයට උත්කෘෂ්ඨ ප්‍රයත්නයක් යොදනවා. ඒ අවස්ථාවේ තමයි අන්නර දිග හුස්මක් ගන්න. අවසාන හුස්ම වුණත් සෑහෙන පමණ දිග හුස්මක් අරගෙන අර ගල් කුල එහාට පෙන්නලා දානවා. එතකොට ඒක මේ සාමාන්‍ය ලෝකී ලෞකික සිද්ධියක් ආශ්‍රයෙන් අපි උපමාව ගත්තේ නමුත් මේකට මේ වෙනස තියෙන්නේ අර ගෞකුල වෙනුවට මේ දුක්ඛඳ කියලා වෙන් කරගන්න මේකට එකතු කරගන්න එකයි. ඒකෝටින් කුමාර ධර්මානුකූල වෙනවා. මේ මහා දුක්ඛඳ මේ මහා දුක්ඛඳ පෙරලන්න ගන්න උත්සාහ උත්සාහයයි මේ චන්දන් ගණේති වායන තිවිලියන් ආරබති සිත්තම් පග්ගහන අතිපදාති කියන්නේ. ඔය විදිහට ගත්තාම අපිට පේනවා අර දැන් ඡන්දෙ දැන් ඉදික ආදාහ කර මොනවද? ඡන්ද, ඊරිය, චිත්ත, සීමාංශ. වචන වශයෙන්ුත් මෙතන පේනවා අර සම්මප්පදාණයට නෑ කමක් අර ඡන්දං ඡන්ද ඉදිපාදී. අර ඡන්දං ගැනීති කියලා කියපු එකම තමයි. ඊළඟට විරිය ඉදිපාදීත් පේනවා වචන වශයෙන්ුත් සමානත්වයක්. කොටිම කියනවා වායන විරිය කියන වචන දෙකම ඒකට සම්බන්ධ කරන්න පුළුවන්. නමුත් වාක්‍යයක් වශයෙන් දරුවාම කෙලින්ම දරුවාම විරියන් ආරම්භති කියන එක පේනවා අර විරිය ඉද්ධිකාරිය තුල තිබෙනවා. අර චිත්තම් පදන්නාති කියපු එකයි අදිෂ්ඨාන ශක්තිය හංගන පදයක් තමයි අර චිත්ත ඉද්ධිකාරිය. සීමන්තයි විවාදයට තමයි තැනක් නැති හැටි තියෙන්නේ. නමුත් මෙන්න මේ කියාපු මේ වීර්යයේ අවශ්‍ය අවශ්‍ය අවස්ථාවන් පිළිබඳ අර සතියෙන් යුක්තව ඒකට ඒ උපාය මාර්ගයේ ඒ ප්‍රයෝගය ඒ විමසුම් නොවන යෙදීමේදී අන්න විමංසායි විවාදයක් වෙනවා. එතන කියන්නේ ප්‍රඥාව වෙන වෙන ආකාරයකින් පිළිසින ප්‍රඥාව නුවණ. ඕනෑම කාර්යයකට අවශ්‍ය විමසුම් නුවණ. අර ගල පෙරලෙන එක පොඩි වැඩක් නෙවෙයි. හොඳ විමසුම් නොවනකින් කළ යුතුයි. ඒක තුලින් ප්‍රඥාවයි මතුවෙන්නේ. ඒක මෙතන විමර්ශනා වශයෙන් දක්වනවා. එතකොට ඔන්න ඉතිපාද හතරක් ආව එළියට. මේ ඉතිපාද කියලා කියන්නේ මොකක්ද? මේක සමාන වාක්‍යත්ව වශයෙන් බලනකොට 이르දි කියලා කියන්නේ අර 이르දි ප්‍රාතිහාර්ය අඟවන පදයක්. නමුත් 이르දි පිළිබඳව පමණක් නෙවෙයි 이르දි අයිති මේකට මේ නිවන් සත්‍යත්‍ය කිරීම සඳහා ගන්න උත්සාහයක් දක්වනවා. අනාසවං චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තිය කියලා දක්වන ඒ විමුක්ත tattve ලබා ගැනීම සඳහා ධර්ම ඒක ඉෂ්ට කර ගැනීමට සමුද්ද කර ගැනීමට ධර්ම මාර්ග ගන්නා මාර්ග හතරක් හැටියට මේ ඉතිපාද හතර දක්වනවා. ඉතිපාද සංයුත්තයෙන් පෙන්වන්න කියලා තියෙනවා මේ විදිහට. මොකද මේ තුලින් අපිට දකින්න පුළුවන් අර සම්මප්පදානයේදී යෙදූ ඒ වීර්ය විවිධ අවස්ථා තුලින් ඒ යම් යම් පුද්ගලයන් ඒ එක් එක් අවස්ථාව පිළිබඳව තම තමන්ගේ පුද්ගල විවිධත්වය අනුව තම තමන්ගේ විශේෂත්වයන් ඒ වඩා මුලට ගන්න පුළුවන් මොකද්ද කියන එක අඳුනා ගන්නවා. දැන් ඇතම් කෙනෙකුට ඒ ඡන්දයම මුල් තැන තියාගෙන. දැන් ඒක නිසා තමයි අනිත් දේවල් පිළිබඳව නෙවෙයි ඉද්ධිපාද ගැන විශේෂයෙන් සඳහන් වෙන්නේ. එක පුද්ගලයාට ඒ හතරම එකපාරටම අවශ්‍ය නොවේ. එකක් මුලට උනත් ගත්තත් ඇති. ඒ ඉද්ධිපාදා තුළින් සමාගයේ චරිතානුකූල වූ ඒ ඡන්දය හෝ දැන් උපමා දැන් කතාන්තර වලින් දක්වනවා කටපාල ස්වාමීන් වහන්සේ ඡන්දය මුල් කරගෙන ওই විදිහට දක්වන මොහ රාජ්‍ය මීමංසා. ওই විදිහට එක එක ඉද්ධිපාද ඒ සාධනයේදී ස්වාමීන් වහන්සේලාගේ නිවන් දැකීමට උපකාර කරගත්තු ඉද්ධිපාදයේ විවිධයි ඒ සුත්‍රයන් අනුව. නමුත් මේ ඇත්ත වශයෙන් බලනවා නම් අර එයින් එකක් පමණක් නෙවෙයි එතන කියවෙන්නේ. මෙතන තිබෙන්නේ 아무ත ධර්මතාවක්. අර ඇතම් කෙනෙකුට ඡන්දය ඡන්දය හොඳට හිතට අල්ලලා ඡන්දයම මුල් කරගෙන ඒ මම මේක කරන්න ඕන කියලා ගත්ත ඕනෑගම කැමැත් බලවත් කැමැත්ත නිසා බලවත් ඡන්දය නිසාම අනිකුත් දේවලුත් ඒකට ඇදිලා එනවා. ඒකම ඇදිලා එනවා අර වාය බයහම වීර්ය අදිෂ්ඨාන ආදී ඒකම ඇදිලා එනවා. සහායකයෝ වගේ. ඒ වගේම දැන් අර ඇතම් කෙනෙකුට වීර්ය අවස්ථාවේදී දැන් ගන්නවා අත් වශයෙන් වීර්ය ගන්නකොට තමයි ඔන්න මගේ නියම පෞරුෂය මතුවෙන්නේ කියලා. ඒක නැත්තර වීර්යයේ විපාදේ මතු මතු කරගෙන ඉදිරිපත් කරගෙන පුළුවන් නිවන් දකින්න. තවත් කෙනෙකුට අදිෂ්ඨාන ශක්තිය. මම මේ ගන්න අදිෂ්ඨානයක් මම කඩන්නේ නැහැ කියලා ඒ අදිෂ්ඨාන ශක්තියම පෙරතු කරගෙන. එතකොට එනවා අනිත් ඒවත් ඇදිලා උදව් කරන්නේ. තවත් කෙනෙකුට විමර්ශන බුද්ධිය ප්‍රඥා ප්‍රඥාධික පුද්ගලයින්ට විමසුම් වන ඒක කොහොම හරි මේක මොකක් හරි තියෙනවා කියලා ඒක අර එහා පැත්තට පෙරලාම බලනවා. ඔන්න ඒක නිසා ඒ ඒ වගේම අපි දැන් සඳහන් කළ අර ධර්මතාව අර එක් එක් ඉතිපාදී අනු අනිත්‍ය වැඩිලා එනවා කියන එක ඒකත් පෙන්눔 කරනවා ඒ ඉතිපාද සංයුත්තේ ඉතිපාද හඳුන්වන වචන මාලාවෙන්. ධික වචන මාලාවකින් මේ එක් එක් ඉතිපාද එන ඉතිපාද භාවනාව කියෙන්නේ ඉතිපාදයෙන් ඔන්න ඡන්ද ඉතිපාදයෙන් ගැන කියනවා සංදේශිකාදය වඩනවා ඒ ඡන්ද ඡන්ද සමාධි පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති කියලා වාක්‍යයක් එතන දෙසිය දෙනවා යම් කිසි භික්ෂුවක් ඡන්ද සමාධි පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති විරිය සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. චිත්ත සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. විමංසා සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. මේ ටික පාඩයක් විස්තර කළම දෙනවා සූත්‍රයේ මොකද්ද මේ ඡන්ද සමාධි කියන්නේ? ඒක නිකන් 아무තු සමාධියක් වෙන තැන්වල දකින්න නැති විදිය සමාධිය. මේක තේරුම් කරලා දෙනවා. චන්දං කීරික වේදික් නිසාය ලබති සමාධි ලබති චිත්තස්ස ඒකද්දතං අයං උච්චති කිත්තේ ඡන්ද සමාධි මේ කැමැත්ත ඕනෑකම නිසා ඒ ඡන්දය ඇති කර ගැනීම නිසා සංකීති වික්ෂුවක් සංකීති සමාහිත බවක් එක හිතේ සංකීති ගැනීමක් ලැබෙනවා නම් අන්න ඒකට කියන ඡන්ද සමාධි කියලා ඊළඟට ඒකාන්ත සමාධිය කියලා කියන මේ විදිහට ඕනෑකම නිසාම එක්තරා විදිහකට සමාධියකට සම්බන්ධන වගේ ඒ ස්ථාවර තත්වයකට පැමිණියා නම් එතන ඉඳලා කරන්නේ කොහොමද? ඒක ඊළඟට කියවෙනවා. සෝ අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය ඡන්දං ගණේති. උප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං පහනාය සෝ අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං පහනාය ඡන්දං ගණේති වායමති විරියං ආරබ චිත්තං පග්ගණ්ණාති පදාති. uppannānaṁ pāpakānaṁ අනුදානං ධම්මානං පහානාචං දං ජනේති වායනති විරියං ආරභති සම්පග්ගණ්හාති පදාති අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය ඡන්දං ජනේති වායනති විරියං ආරභති සම්පග්ගණ්හාති පදාති අනුප්පන්න උපන්නානං කුසලානං ධම්මානං තිති ආසම්මෝසා දීවෝගාය වාය දේකුල්ලාය භාවනාය පාටිය ඡන්දං ජනේති වායනති විරියං ආරභති සම්පග්ගණ්හාති පදාති එතන දක්වන්නේ ඊළඟ සතර සම්මප්පදානයයි අර එක් විපාදයක් මතු කරගත්තට පස්සේ අර පළපුරුදු සම්පදානියමයි ඊළඟට ඇදිලා එන්නේ. ඒ කියන්නේ අර ඡන්දයෙන් ඇති කරගත්ත සමාන්ති සමාධි tattya ඒ සමාධියේ පිහිටලා ඒ භික්ෂුව අර හතර සම්පදානියෙන් වඩනවා. අන්න ඒක නිසා තමයි අපි සඳහන් කළේ අර කොයි විපාදයේ මතු වුණත් එකක් මතු වුණාට මොකද අනිත් අය සායයට එනවා. ඒ ඡන්දය මුල් කරගෙන අර සතර සම්ප්‍රදානය වඩනවා. ඒ සතර සම්ප්‍රදානය වැඩි වීම ප්‍රකාශ වෙන වචන මාලාවේ ඉද්දි ඡන්ද පදන වචනේ පමණක් නෙවෙයි අනිත් පද සමූහයක් දකින්න ලැබෙනවා. ඒ විදිහට තමයි ගිරිය සමාධි, චිත්ත සමාධි, නීවංක සමාධි විස්තර කියලා තියෙන්නේ. ඊළඟට ඒ එතකොට එතන කියවුණ අර ඡන්ද සමාධි කියන කාරණය. ප්‍රධාන සංඛාර කියලා කියන්නේ කොහොමද? උන්වහන්සේ ආපු සතර සම්ප්‍රදාන පුරුදු කිරීමමයි සම්ප්‍රදාන සංඛාරා කියලා කියන්නේ. මේ උච්චන්ති ප්‍රධාන සංඛාරා. ඒ කියන්නේ අර ඡන්ද සමාධිය පිහිටල හතර සම්ප්‍රදාන ගැදීමේට කරන උත්සාහය ප්‍රධාන සංඛාර නමින් අර පාඨයේ කියවෙනවා. ප්‍රධාන කියලා කියන්නේ උත්කෘෂ්ඨ වීර්යය. සංඛාර කියලා කියන්නේ ඒ සංස්කාර කියන ගැරණු දුක්ඛර්ථ කියනවා. දැන් මෙතන ඒ ඒ සඳහා කෙරෙන විශේෂ ක්‍රියා ප්‍රතිපාටිය. ඒ ප්‍රඥා සම්බන්ධ ක්‍රියා ප්‍රතිපාටිය. ඒ සාරාශිය. ඒවා ඒවා එතකොට අර සතරනම් අපදානියමයි අර ඉදිවාදී මුල් කරගෙන කරන්නේ. ඡන්ද සමාය. එතකොට ওই විදිහට ගත්තලා බුදුරජාණන් වහන්සේ ඊළඟට මේක අර දිග පාඨයට බලකලා පෙන්වන්න කරනවා. ඉති ඉති අයංච ඡන්தோ අයංච ඡන්ද සමාධි ඉමේච පධාන සංඛාරා අයං උච්චති ඡන්ද සමාධි පධාන සංඛාර සමන්නාගතෝ ඉද්ධිපාද. මෙසේ මෙන්න මෙහෙම ඡන්දය කියලා එකක් තියෙනවා. මෙහෙම ඡන්ද සමාධි කියලා එකක් තියෙනවා. මෙහෙම පදාන සංඛාර කියලා දේවල් තියෙනවා. මෙන්න මේක නිසා තමයි මේව එකතු කරලා ගත්තාම තමයි ඡන්ද සමාධි පදාන සංඛාර සමන්නාගතන් ඉද්ධිපාදම් භාවයේදී කියන ඒ ඉද්ධිපාද භාවනාව පිළිබඳ පාඩිය තේරුම් ගන්න පුළුවන්. ඔන්න ඔක තුලින් අපි ඒකට දැක්කා සර්වම්ම ප්‍රධාන වලට ඒ ඉද්ධිපාද සමප්‍රධාන තුලින් ඉද්ධිපාද මල්ල ඇදිලා නැහැ. ඊළඟට සමහර විට ඔතරම්ම පැහැදිලි නොවෙන්න පුළුවන්. නමුත් යම්කි සම්බන්ධතාවක් අපිට දක්වන්න පුළුවන්. මේ ඉතිපාද හතරක් ඉන්ද්‍රිය පහක් අතර. පංචේන්ද්‍රියන්. ඉන්ද්‍රිය කියන වචනේ සාමාන්‍ය තේරුම ආධිපති බව රජකම කියන අදහසයි. මෙතන මේ කියවෙන්නේ අර අත්කම් ආසාදී ඉන්ද්‍රිය නොවේ. සද්ධා, විරිය, සති, සමාධි කියන පංචේන්ද්‍රියන්. මේ සද්ධා, විරිය, සති, සමාධි, අඤ්ඤා කියලා කියන ඉන්ද්‍රියන් පහ, ඉන්ද්‍රිය ධර්ම පහ සකස් වීමට උපකාර වෙනවා අත් වශයෙන්ම මේ ඡන්දාදී විපාද හතරයි. යමක් ඉෂ්ට කර ගැනීම සම්පූර්ණ කර ගැනීම සමෘද්ධ කර ගැනීම සඳහා ඒ මාර්ග මතු කරගත්තා නම් අර යම් යම් ධර්ම වලට අධිපතිකම ලබා ගන්න ලබා දෙන්නත් පුළුවන්. දැන් වෙන නාමයකින් මෙතන ශ්‍රද්ධා කියලා පෙනී සිටින්නේ අර ඡන්දයමයි. ශ්‍රද්ධාධික පුද්ගලයාටයි ඡන්දය එන්නේ ඕනෑකම කැමැත්ත ඒ කුසල ඡන්ද ආදී වශයෙන් මතුවල එන්නේ. ඒක නිසා තමයි අර ශ්‍රද්ධාව මේ මුලට දක්වලා තියෙන මෙතන. ඒ ශ්‍රද්ධාව පිළිබඳව පස්සෙට වික්‍රේ සද්දේන්ද්‍රියන් ගත්තපා. අනේ කොතැනකද මේ ශ්‍රද්ධා සද්දේන්ද්‍රිය දැකිය හැකි? සතුසු සෝතාපට්ඨියන් දීසි. සෝතාපට්ඨියන් හතරේ සෝතාපට්ඨියන් හතර ඇතුළේ දක්වන්නේ බුද්ධේ අවිච්ඡප්පසාදීන සමන්නාගතෝ ධම්මේ අවිච්ඡප්පසාදීන සමන්නාගතෝ සංඝේ අවිච්ඡප්පසාදීන සමන්නාගතෝ අරියතං තේසීලේ සමන්නාගතෝ කියලා කියන ඒ කාරණා හතරයි බුදුරජාණන් වහන්සේ බුද්ධ ධර්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නය පිළිබඳව අවබෝධයෙන් කාරණා කාරණා තේරුම් අරගෙන ඇති කරගන්න ඒ සෝවාන් පුද්ගලයා තුළ තියෙන ඒ විශිෂ්ට ශ්‍රද්ධාවයි. ඊළඟට අරියකන්ත සීල වශයෙන් දැක්වෙන්නේ ඒ සීලය පරිපූර්ණ කිරීම සඳහා ධර්ම ඒ දැරීමේ සීලය පිළිබඳව තිබෙන එතනත් ඒ ශ්‍රද්ධාවයි මූලිකව සීලය පුරන්නේ. මුලික කරගෙන සීලය පුරන්නේ. සබ්බේන්ද්‍රිය හැඳින්වීමේදී ඔන්න ඒ හැඳින්වීම තුලින් අපිට පේනවා එතනත් පරිඡන්දේ ඉද්ධිපාදී ඒ රාවයක් එතන දකින්න ලැබෙනවා. ඊළඟට විරිය ඉන්ද්‍රිය. මේ විරිය ඉන්ද්‍රිය සකස් වීමටත් අර විරිය ගැන යාමුතුන් කියන්න ඕනේ ඒ සම්මප්පදාන. ඒ නිසාම තමයි විරිය ඉන්ද්‍රිය පිළිබඳව හැඳින්වීමේදී කත්ථක දික්කේ විරිය ඉන්ද්‍රියන් දක්වප්පා. ආනිමි මේ විරිය ඉන්ද්‍රිය කොතැනද දැකිය හැකිද? එතනක ගතිය හැකිද? සතිසු සම්මප්පදානීසු සතර සම්‍යක් ප්‍රදානී සම්මප්පදාන ඉදිපාද මේ දෙකින් එකට සම්බන්ධ බව සඳහන් කළා. එතකොට මේ ගිරි ඉන්ද්‍රිය තුල තිබෙන්නේ අර ඉතිපාද සම්මප්පදාන ඉතිපාද වශයෙන් ඒ දිනු කරගත්තේ ධර්මමයි. ඒ ගිරි ඒක ඉන්ද්‍රිය tattයට දැන්පත් වෙලා අධිපතියෙක් වෙලා ලෝකෙක් වෙලා. ඊළඟට සතිය. සතින්ද්‍රියට අර ඒකත් වැඩි පේන්නේ නැහැ මෙතන. නමුත් යටින් ඉඳගෙන අර සතිපට්ඨාන අවස්ථාවේ ඉඳලා යටින් ඉඳගෙන මේ සතිය වැඩ කරා. නොපෙනින්නේ. නිහඬ සේවයක් මේ සතියෙන් කෙරෙන්නේ. දැන් මෙතනත් නැදින් ඉන්නේ. අධිපතිය අතරින් නැදින් ඉන්නේ. සමතාව කලකාදී. ඊළඟට ඉදිරි ඉන්ද්‍රිය, ඊළඟට අනිත් සති ඉන්ද්‍රිය, ඒ සති ඉන්ද්‍රිය හඳුන්වන්නේ කතක දික්කේ සති ඉන්ද්‍රියන් දැක්කද්දන් සති සතිපට්ඨානයි. සතර සතිපට්ඨානෙ මේ සති ඉන්ද්‍රිය දකින්න පුළුවන් වන්නේ. එතනින් අරගෙන අරගෙන ආපු ටිකමයි මේ සති ඉන්ද්‍රිය තිබෙන්නේ. ඒවා අතහැරලම නෙවෙයි ඒවා ඒවා වඩාත් වැඩෙනවා. එතකොට ඊළඟට සමාධි ඉන්ද්‍රිය. මේ සමාධි ඉන්ද්‍රියත් අර එතන සමාධියේ පොඩි මතුවීමක් අර ඉදිකා දවස් ආයේදීත් අපි දුතුවා. ඡන්ද සමාධි, විරිය සමාධි, චිත්ත සමාධි, විමංසා සමාධි කියලා එක්තරා තැන්පත් බවක්, එක්තරා එකඟ බවක් ඒ වීර්ය යොදන අවස්ථාවේ කෙනෙක් ඇති කරගන්නවා. නමුත් මෙතන තෝරන්නේ ඒක චතුසු ඥානියකි. අත්‍යක දිට්ඨියේ සමාධි ඉන්ද්‍රියන් ගත්තබ්බන් චතුසු ඥානියකි. ධ්‍යාන හතර පිළිබඳව. එහෙමත් නැත්නම් වෙන විදිහකට සමහර විට තෝරනවා. වස්සග්ගාරම්මණං කරිත්වා ලබති චිත්තස්ස සමාධි. ලබති චිත්ත ලබති සමාධි ලබති චිත්තස්ස ඒකග්ගත. ආර්ය ශ්‍රාවකය වස්සග්ගාරම්මණ මේ ඔක්කොම අතහරින්න. ඒක අරමුණු කිරීම නිවන අරමුණු කරගෙන යම් කිසි සමාධියක් ලබා ගන්න ඕන නම් ඒක සමාධි ඉන්ද්‍රිය. ඒ පොදුවේ බල වශයෙන් හැඳින්නුවොත් එතකොට එතනක් අපිට දකින්න අර දකින්න පුළුවන් අර වීර ඊර ඉදිපාදාදිය දිනු කර ගැනීම තුලින්මයි මේ සමාධිය මතු කරගන්න මතු වෙන්නේ. ඊළඟට පඤ්චේන්ද්‍රිය අර කලින් සඳහන් කරාන විමංශාවෙම ඒ ඒකටත් නැකම් නැකමක් තිබෙනවා මේ පඤ්ඤාවේ. පඤ්චේන්ද්‍රිය. නමුත් මෙතන අර ගල් කුලක් පෙරලී ඉන්න වගේ ඒ සාමාන්‍ය විමසුම් නුවණක් නෙවෙයි අර දුක්ඛඳ පෙරලීම පිළිබඳ ඒ ප්‍රඥාව ඒ විමසුම් නුවණයි මෙතන. ඒකම තමයි සත්‍විති වික්‍රේ පඤ්ඤින්ද්‍රයන් ගත්තහම චතුසු ආර්ය සත්‍යයේ චතුරාර්ය සත්‍ය දුක්ඛ සමුදය නිරෝධ මාර්ග මේ සතරයි අර ගල්කුල කරගන්න වගේ දෙයක් මෙතනත් කියන්නේ දුක දුක ඊට හේතුව ඒ හේතුව නැති කිරීම නිවන ඒකට මාර්ගය එතනත් අර විමංශා ඒ විපාදයට සම්බන්ධතාවක් අපිට දකින්න පුළුවන් නිපඤ්ඤින්දලා තවත් විදිහකට සමහර අවස්ථාවල තෝරන උද්‍යත්ත ගාමිනී ආපඤ්ඤාය සමන්නාගතෝ ඒ විදර්ශනාත්මක වශයෙන් ඒ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව ඒ කොයි ආකාරයෙන් කිව්වත් අර නිවන් පිළිබඳ ඒකත් ඒකත් ඉන්ද්‍රිය tattය. ඒකට මේවත් අර ඉන්ද්‍රියයේ මතතාව අනුව ඒ පුද්ගලයාට මේවා සංකාරික වශයෙන් වැඩි වශයෙන් අඩු වශයෙන් පිළිලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේට ඒ ඉන්ද්‍රියයේ මතතාව වෙන නිසා තමයි ඒ ශාවකින් පහකින් ඉක්මවන්න පුළුවන් වෙන්නේ. මේ ඉන්ද්‍රියවලත් එතකොට අපිට අර කලින් සඳහන් කළා අපි අර සතිය මැදින් සිටිනවා කියලා. සතිපට්ඨාන ඉඳලා අරගෙන ආපු ඒ සතිය නිහඬ සේවාව මෙතෙන් දීතු කරන්නේ අර අධිපතීන් දෙකටද අර යුගනද්ද වශයෙන් පවතින ධර්ම දෙපැත්තකට අදිනවා අධිපතිකම දැන් ලැබිලා තියෙන නිසා ශ්‍රද්ධාව අධික පුද්ගලයා ඒ පැත්තට අදගෙන යනවා අඥාන අධික පුද්ගලයා තව පැත්තකට අදගෙන යනවා එන්න ඒව සම කිරීමක් අවශ්‍ය වෙනවා ඉන්ද්‍රිය සමතාව ඒ මාර්ගඵල අවබෝධයේදී අවශ්‍ය වන්නේ ඒකයි ඒ සමතාව සලකා දෙනවා නැදින් සිටින සතිය ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් ඒ යුගනද්ද වශයෙන් තිබෙන ධර්ම ඊළඟට වීරියක් සමාධියක් වීරිය අධික වීම නිසා සමාධිය පිරෙන්න පුළුවන් අවශ්‍ය තමයි වීරිය ඊළඟට සමාධිය හොඳ නමුත් ඒකටම වැදගත් හිතියොත් සමාධියට වීරිය අඩු වෙන්න පුළුවන් ඒක ගැල්ලා හිතියොත් අන්න ඒක නිසා වීරියක් සමාධියත් ඒකත් සම කරලා පෙන්නනවා අර සතිය මෙදින් ඉඳගෙන ඔය විදිහට බලනකොට අර මෙතන මේ මේ කියන උපකරණ මල්ලේ සමතාව කළා දෙන සතිය තාත් විදිහකට බලනකොට මෙතනක් තිබෙනවා එක්තරා විදිහකට අර අනුපිළිවෙලකුත් දකින්න පුළුවන් ඒක ඒ ඉන්ද්‍රිය සංයුත්තේදී සාරිපුත් ස්වාමීන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ ධර්මයම ඒක බුදුරජාණන් වහන්සේ තම කියන බණක් කියනවා වගේ නෙවෙයි අප සඳහා මේ කාරණේ දක්වන්නේ සබ්බයි සබ්බසේකංකේ අරියතාවකස්ස ඒකං පාටිකං සංසං ආරබ්ධ විහෙරිසති අතිගණනං සම්මානං පහනාය කුසලානං සම්මානං විස්පාදාය ධම්මා දල්ල පරක්කම අනිච්චිත දරෝ කුසලේති ධම්මේසු ආදී වශයෙන් ස්වාමීනි ශ්‍රද්ධාව ඇති ආර්ය ශ්‍රාවකයා පිළිබඳ මෙයන්ක් බලාපොරොත්තු විය හැකි. මොනවද? ඒ පාදක කුසල ධර්මයන් ග්‍රහණය කිරීම සඳහා ඊළඟට ඒ විදිහේ යම් කිසි උත්සාහයක් ගන්නවා. කුසල ධර්මයන් ලං කර ගැනීම සඳහා දැඩි වීර්යයක් තාම බල යුක්ත වීර්යයක් දරනවා කියලා ඒක බලාපොරොත්තු වෙන්න පුළුවන් ශ්‍රද්ධාව ඇති පිළිදලයක්. ඉතින් අපිට පේනවා මේ ශ්‍රද්ධාව මුල් කරගෙන වීර්යය ජනිත වෙන්නේ, වීර්යමත් වෙන්නේ. ඒ වගේම වීර්යයේ තියෙන සම්බන්ධතාවක් සතියට. මේක සාරිපුත් සායනාවේ කියනවා සද්දස්සේ ඉබන්තේ ආරද්ධ විරියස්සේ සංකාටිකං කා. දැන් සතිමා විරි සති පරමින සතිනේපත් කියන සමන්නාගත්තු ආදී වශයෙන් සද්ධාරති වීර්යති ආරක්ෂාවකයාගෙන් නිවැරණ කලාපරති විය හැකි. මොකද්ද? අර සතිය වටහානින් ගොඩනගාගත් ඒ සතියෙන් යුක්තව හොඳ සතියකින් යුක්ත වාසය කරනවා කියලා මෙන්න මේක බලාපොරොත්තු වෙන්න කියලා. ඒකට එතන තියෙන අනුපිළිවෙලකුත් ඒස්සේ දේනවා. ඊළඟට ඒ සතිමත් සුද්ධලිය පිළිබඳව තියෙන දින සතියක් සමාධියත් අතර සම්බන්ධතාවක් කාර්යික ස්වාමීන් වහන්සේ අද්දත් ඉබන්ති ආරද්ධ කිරියස්ස උපට්ඨිත සති නොයකං පාටිකංක යම් රසග්ගාරම්මණං කරිත්වා ලබති චිත්තස් සමාධින් චිත්තස් ඒකග්ගතං ලබති සමාධින් චිත්තස් ඒකග්ගතං අසද්ධාරති වීරිය ඇති සතිය පිහිටි පුද්ගලයාගෙන් සමාධියක ප්‍රති කරගන්නේ කියලා එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඊළඟට සමාධියේ ඉඳලා ප්‍රඥාවටත් මේක ඉතල සම්බන්ධතාවක් කාර්යගත කරනක් දක්වනවා. සද්ධාතෙහි ධම්පේ අරිය සාවකත්ත ආනද්ධියත් එකක් හිර සතිනෝ අමානිත චිත්තත්ව ඒකං පාටි සංඛං යම් එවං සජානිස්සති අනමසබ්බෝ සංඛාරෝ බුද්ධාකෝටින පඤ්ඤායති අවිද්‍යා නීවරණාං සත්තානං සංඥා සංයෝජනානං සංධාවකං සංතරතං අවිද්‍යාවත්තේව සමෝකායත් අතේත විරාග නිරෝධා සංසංයතං පදං අනිසංයතං පදං යදිනං සම්බ සංඛාර සමෝ සබ්බූප දිපටිනිස්සග්ගෝ සංහත්ථයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණ ශ්‍රද්ධාව ඇති, අරමණ ලද ධීරිය ඇති, එළඹ සිටි සිහිය ඇති, සමාධිමත් සිත ඇති, ආරක්ෂාවකයාගෙන් මෙවැනි කාරණයක් දැනගන්නේ ඇයිද බලාපොරොත්තු විය හැකිය. අනම සම්බෝධෝ සංසාරෝ මේ සංසාරය හොඳට ඇති අදත් ඇත්තේ උද්දාපෝතින පඤ්ඤා ඇති අවිද්‍යා නිවර්ණාණං සත්තාණං සංහා සංයෝජනාණං සංධාවතං සංසරතං අවිද්‍යා නිවර්ණයෙන් දැතුණු සංහා සංයෝජනයෙන් බැඳුණු සංසාරයේ දුවන්නා වූ පරිකරන්නා වූ සත්ත්වයන්ගේ මේ පෙර කෙලවරක් එතනියේ අවිද්‍යාව නම් වූ අඳුරු කඳෙහිම නිරවශේෂ තිරාග නිරෝධයෙන් ලබන ලබන මේ සත්‍යේම ශාන්තය මේ සත්‍යේම ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර දැමීම සංහාව කෙල කිරීම නොයල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බානය

නොමිලේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කරගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.